කලාපෙලා දමන්න ඕනේ අය කියලා අධික තරහ හිතවල සකස් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියනවා හිතවල සකස් වෙනවා. භාවනාවක් කරගන්න බැරි, බණක් අහන්න බැරි, කුසලයේ යෙදෙන්න බැරි ඇතිවිච්ච හිත සකස් වෙනවා. නේද? ඒ ඒ සකස් වුණාට පස්සේ මොකවත් බෑ නිකන් ඇතිලා වගේ ඉන්නේ. නේද? ඇතුලාන්තයේ මේ සකස් වෙන සකස් වීම අනුව නේද පින්නත් මේ මුළු ජීවිතේම ගෙවෙන්නේ. නේද? විට එක හිත හරියට නොසන්සුන් මේ ඇත්තම කියනවා. අද නම් මොකුත් කරන්න බෑ මගේ හිත හරියට නොසන්සුන් වෙලා කියලා. කිසිම ආරම්මණයක යෙදෙන්න බෑ. භාවනාවක් කරන්න බෑ. මොකක්වත් කරන්න බෑ නොසන්සුන් වෙනවා. නේද? හිත එක ඔය කිව්වට ඔය නිවන් දකින්නවා කියලා එකක් නැතුව ඇති අප්පා. මේක කර ශික්ෂාව ගැන පවා තියෙන සැක ඇති ඇති වෙනවා. ක්‍රෝධ ඇති වෙනවා. වෛර ඇති වෛර ඇති වෙනවා. නේද? ඉතින් ඊළඟට ಗುಣ මකුකම් නේද? අනිත් අයගේ ಗುಣ වහන ගති ඇති වෙනවා. තමන්ගේ නැති ಗುಣ පෙන්වන ගති ඇති වෙනවා. මේවා ඔක්කොම මිනිස්සු තුල ඇති වෙනවා. පින්න මේ ඇති වෙනකොට මොකද වෙන්නේ? ආන් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා. ඇත් ඇත්තටම එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙතන මේ හිත කියලා කියන්නේ කෙනෙක් ළඟ ಗುಣමකුකම් ඇති වෙනවා නම් ඇති වෙන්නේ හිබේ නෙවෙයි එයා ඒ ಗುಣමකුකම් ඇති වෙන විදිහේ ආරම්මණයන් එයා තුල අතීතේ තියෙන හින්දා ಗುಣමකුකම ඇති වෙන ස්වභාවය එයා ළඟ තියෙන හින්දා අන්න තියනවා කියනකොට අපි ඕක කතා කරන්නේ කොහොමද? එයා මහා ගුණමකු මිනිහෙක්. ගුණමකු මිනිහෙක් එයාලගේ ගුණමකුකම් තියෙනවා. තියෙනවා. තියෙනවා කියලා ගන්නකොටම සතෙක් හැදිලා ඉතන. දෘෂ්ටියකට ඇවිල්ලා ගුණමකුකම් තියෙන මිනිස්සෙක් එයා. හරිද? නරක නැත්තම් දැන් මේක බුදුරජාණන් වහන්සේ තා පැහැදිලිව සඳහන් කරා. කාමසුකල්ලිකානුയോഗය, අත්තකිලමතානුയോഗය හි යෙදෙන මේ නිගණ්ඨනාත පුත්‍ර ආදී ඇත්තන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ පහත් මිනිස්සු කියලා කතා කරාද කොතනකවත්? මොකද නැත්තේ? හීනෝ ගම්මෝ පුතග්ජනිකෝ අනරියෝ අනත්ත් සංහිතෝ කියලා කතා කරා වගේ නේද? නෑ පිටත්. කතා කරේ හීනයි ග්‍රාම්‍යයි පහත් පුහුදුන් අනාර්යයි ආදි වශයෙන් කතා කරේ මොනව ගැනද? ඒ තැනැත්තාගේ సంతාණය තුල ඇතිවෙන ධර්මය පහත්. ඔය සුත්ත තේරුම් ගැනීමෙන් පින්නත් මේ හරියට කොච්චර විසඳුමක් වෙනවද බලන්න අපේ අපිට මේ සුත්ත තේරුණා නම් කොච්චර විසඳුමක් වෙනවද කියලා බලන්න මගේ ළඟ හට ගන්නා වූ යම් කිසි සිතුවිල්ලක් තියනවද ඒක මට අයිති නැහැ ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සකස් වෙන එකක් ඒක සකස් වෙන එකක් ඒක සකස් වෙන එකක් එතකොට අනුන් ළඟ ඇතිවන්නා වූ යම්කිසි හැඟීමක් තියනවාද ඒකත් එයාට අයිති නැති එකක්. ඒක සකස් වෙන එකක්. හරියට එයාගේ ශරීරය වගේ. අනුන්ගේ ශරීරය සකස් කරේ මට ඕන විදිහටද එයාට ඕන විදිහටද? නෑ දෙන්නට ඕන විදිහට නෙවෙයි. අනාගතයේදී ඒක සකස් වෙන්නේ මට ඕන හැටියටද එයාට ඕන හැටියටද? නෑ. මෙන්න මේ දෙකේ වෙනසක් තියෙනවද බලන්න. ගෙදර හොඳට වැඩ කර කර ඉන්න අම්මා කෙනෙක් අසනීප වෙලා ඇඳේ බුදියාගෙන ඉන්නවා නැගිටින්නේ වැඩ කරන්නේ වර්ජනය මොකද්ද වර්ජනය අසනීපයි කායික අසනීපයක් හින්දා මූණත් එල්ලෙනවනේ කායික අසනීප වෙනකොටත් නේද ඈ මූණත් එල්ලගෙන වැඩ කරන්නේ නැතුව ඉන්නවා තාත්තට තරහ යනවද තාත්තට තරහ යන්නේ නැහැ ඇයි ඒ දන්නවා මේ අම්මා මේක කරගත් එකක් නෙවෙයි කියලා හොඳයි ඒ වගේම අසනීපයක් අම්මට හැදෙනවා. මොකක්ද හැබැයි ආයෙක නෙවෙයි. එදත් එයා වැඩ කරන්නේත් නෑ මුණත් එල්ල ගන්නවා. ඒ මොකද තාත්තත් එක්ක තරහ වෙලා. හරිද? දැන් තරහෙන් ඉන්නවා කතා කරන්නේත් නෑ වැඩ කරන්නේත් නෑ. තාත්තට මේක දැනෙන්නේ කොහොමද? මේ මිනිස්සයා මාත් එක්ක තරහ වෙලා කියලා තාත්තත් මොකද කරන්නේ? කතා කරන්නේ නෑ මොකක්වත් නෑ ආම් බෝ වෙනවා. නේද? හොඳයි තාත්තට දැනුණා නම් අර වගේම අසනීපයක් නෙක් කියලා. හේතු අනුව සකස් වෙච්ච එක. හේතු අනුව සත් අන්න ඒ අවබෝධයට අපිට කවදා හරි යන්න වෙනවා. ඒ අවබෝධයට යන්න නම් පින්නත් කාවද පිරික්සලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. Tamanව හොඳට පිරික්සලා බලන්න ඕනේ. මගේ ළඟ ඇති වෙන සිතුවිලි කොහොමද ඇති වෙන්නේ කියලා උන්චියට හරි තේරුම් ගමු අපි දැන් කොහොම හරි කරලා. බලන්න. හොඳට බලන්න. මේ වෙලාවෙම බලන්න තවත් කල් ගන්න එපා. ඔය චිත්ත සංකානේ මොනවා හරි හැඟීමක් ඇති වෙනවද පිළිබඳ පළවෙනියෙන් ඒක අනිත්‍යයි. ඒක තේරුම් ගන්න ඕනේ. අපි කියනවා සදා නොවෙනස් ආදරය කියලා වෙලාවට. දන්නවද? හේතු වෙවි, සකස් වෙවි, අතීත දේවල් හේතු වෙවි හැදෙන එකක් තමයි ආදරය කියන ලෝභීය, ලෝභී ඒ වගේම අකුසල කියන හැඟීම. ඇයි හේතු වෙවි කියන්නේ? බලන්න කෙනෙක්ගේ රූපයක් දැකලා නේද? යම් කිසි රූපයක් දැකලා එන්න ඒ සකස් වෙච්ච යම් කිසි තැනක සතුටක් හැදුනා නම් අතීත හේතු හේතු වෙලා තණ්හාව හේතු වෙලා සතුටක් හැදුනා නම් ඒ සතුට හින්දා නැවත නැවත බලන්න බලන්න බලන්න බලන්න ඒ කෙරෙහි ඇලීමක් හටගන්නවා ඒ අර පරණේව හේතු වෙවි හේතු වෙවි එකතු වෙවි එකතු වෙවි හටගන්න ස්වභාවය. එන්නෙන්ද එන්නෙන්ද ඒක වැඩි වෙනවා. එතකොට මේ එකතු වෙන දේවල් වල මිශ්‍ර වීම ගොඩාක් තියෙනවා පින්නත්. පළවෙනි මිශ්‍ර වීම තමයි අවිද්‍යාව කියන එක. බලන්න අපේ හිතක සිතුවිලි ඇති වෙන්නේ අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය බොහෝ දේවල් මිශ්‍ර වෙලා හේතු වෙලා අතීත සිතුවිලි. මේ මේක තමයි දැන් තේරුම් ගන්න මම මේ ලොකු උත්සාහයක් ගන්න හදන්නේ. මම දන්නේ නැහැ කොච්චර සාර්ථක වේද කියලා. හරිද? අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය බොහෝ දේවල් හේතු වෙලා මිශ්‍ර වෙලා තමයි ඇති වෙන්නේ. මේ බලන්න අවිද්‍යාව හේතු වෙනවා කියන එක තේරුම් කරවන්න මම මෙහෙම කියන්නම්. ළමයෙක් ගැන ආදරයක් ඇති වුණා. තමන්ගේ දරුවෙක් ගැන කියන්නේ. එතකොට එතන තියෙන්නේ නැත්තම් මනුස්ස ශරීරයක් පිළිබඳ සතුටක් ඇති වුණා. මේ මනුස්ස ශරීරය කියලා කියන්නේ සතුටක් ඇතිවිය හැකි තැනක්ද? නේද? මොනවාද මේක තියෙන්නේ? මස්, ලේ, නහර, ඇට ආදී නේද බොහෝ පිළිකුල උපදවන, ගඳ උපදවන මෙන්න මෙන්න මේ අංශුව සුන්දරයි කියලා මధుරයි ප්‍රියයි කියලා කියන්න බැරි තරම් හැම වෙලෙම ජරාවටපත් වෙන කුණු වෙන නොයේකුත් දුගඳ ශ්‍රාවයන් ගලන තැනක් තමයි මනුස්ස ශරීරයක් කියලා කියන්නේ. මේ බලන්න මෙතන තියෙනවා මේ මල් පොකුරක්. මේ මල් පොකුර ගැන අපිට ප්‍රසන්න හැඟීමක් ඇති වෙන එක හරි සාධාරණයි. ඇයි සාධාරණයි කියන්නේ ඒක සුවඳයි. ඒක සුමටයි. ඒක සුකමලයි. ඒක බොහොම ප්‍රියයි. නේද? ඒතර මෙතන පොළ තියෙනවා, මල් තියෙනවා, නටු කියනවා නොයේකුත් දේවල් කියනවා ඒකින්ද ඒක ගැන යහපත් හැඟීමක් ඇති වෙන හිතා සාධාරණයි මේවා වෙනුවට මෙතනින් ගෙනත් තිබුණා නම් නේද කටු වර්ගයක් මස් වර්ගයක් ලේ වර්ගයක් හං වර්ගයක් එකතු කරලා මේ වගේ පොකුරක් හදලා තිබුණා නම් මේ අත දකින්නකොට මොනවා හිතේද කවදාක සතුටක් ඇති වෙන්නේ නැහැ හං මස්ලේ කටු නහර ආදියෙන් මෙතන මේ මේ සුද යම් මේ වගේ එකතුවක් කියලා තිබ්බනම් ඒක ගැන ආසාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ මනුස්ස ශරීරය කියන්නේ මොකද්ද? අන්න ඒ වගේ එකතුවක්. හැබැයි මේ එකතුව දිහා බලලා පින්වත්නි මිනිසුන්ට සතුට ඇති වෙනවා. ප්‍රියයි සුන්දරයි මధుරයි හොඳයි කියලා අදහස් පහළ වෙනවා. එහෙනම් වැරදීමක්ද නැද්ද? ආන් ඒකට කියනවා අවිද්‍යාව කියලා. අන්න ඒ සතුට ඇති වෙන්න හේතු වෙච්ච කාරණාවල පින්වත්නි එකක් මේක දකින්න හේතු වෙච්ච චක්කු සංපස්සාදී වගේම මෙතන ඒ ස්ත්‍රී පුරුෂයෙක් නම් ස්ත්‍රී ශරීරයක් දැකලා ඒ සතුටක් ඇල්මක් ඇති වෙන්නේ අතීතයේ එයා තුල ඇති වුණා වූ අවිද්‍යාව ඒ එකක් තමයි අවිද්‍යාව. ඇයි මේක මස් ගොඩක් කටු ගොඩක් කියලා දන්නේ දන්නේ නැතිකම. මේ බලන්න තවත් උදාහරණයක් අරන් මෙතනින් ගෙනත් යන්න කියනවා මේ මේස් උඩින් මස් කිලෝ 10ක් විතර. ලේ බහින මස් කිලෝ 10ක් විතර ගෙනත් යන්න කියනවා. ගෙනත් යන්න කියලා පින්නදී මේක ඉත්‍රෙද්දයකින් වහන්න කියනවා. උඩින් සුදු රෙද්දකිනුත් වහන්න කියනවා. කාට හරි කියනවා මේක ස්පර්ශ කරන්න කියලා. දැන් රෙද්දකිනුත් වහලා තියෙන්නේ ලේ මේ මිශ්‍ර වෙන්නේත් නැහැ ස්පර්ශ කරන්න කියනවා. දැන් ඒ ස්පර්ශ කරන්නේ මේක ගෙනල්ලා තියෙනවා දැක්ක කෙනෙක්. කිසිම විදියකින් එයාට මේ සුදු රෙද්දට උඩින් අතින් ස්පර්ශය කරනකොට සුවයි සුන්දරයි මధుරයි කියලා හැඟීමක් ඇති නේද? හැබැයි සෞම්‍යකමක් තියනවානේ. නේද? ඇයි ඒක ඝන රළු නෙවෙයි නේද? මස් වගේ යන ගෙනත් තිබ්බේ. මස් වර්ගයක් ගෙනත් තියලා ඉස්පෙද්දකින් වහලා රෙදි කෑල්ලකින් වහපුවාම ඒ රෙදි කෑල්ලට උඩින් ස්පර්ශ කරන කෙනාට කටු ඇනෙනවා වගේ ඇනෙනවද? නෑ එහෙනම් සෞම්‍යභාවයක් තියෙනවා. හැබැයි ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා හැඟීමක් ඇති වෙන්නෙම නෑ. මොකද කිව්වේ? ඇති වෙන්නෙම නෑ. යම් මස් තියෙන තැනක් වහලා තියෙනවා නම් ඒකට උඩින් ස්පර්ශ කරනකොට ඒක යට තියෙන්නේ මස් කියලා තමන් දන්නවා නම් තමන්ට හැඟීමක් තියෙනවා නම් ඒ පිළිබඳ සතුටක් ඇති වෙන්නෙම නෑ. මොකද කිව්වේ? ඇති වෙන්නෙම නැහැ. නේද? ඒක හරියටම හරි. එහෙනම් මනුස්ස හමක් උඩින් කවුරු හරි ස්පර්ශ කරනවා නම් අතකින් ඒ මොහොතේදී යම් රාගයක් හෝ යම් සැපයක් හෝ ඇති වෙනවා නම් පින්වත්නි ඒ මොහොතේදී තියෙන අවිද්‍යාව එතන තියෙනවද නැද්ද? නොදන්නකම තියෙනවද නැද්ද? ඒ මොහොතේදී සංඥාව පහළ වුණා නම් උඩට ආවා නම් මොකද්ද? මස් මස් ලේ කියලා. ආවා නම් රාගය කියන එක එයිද? එන්නේ නැහැ. නේද? එහෙනම් දැන් තේරෙන්න ඕනේ විසඳුමක් ඇතද විසඳුමක් නැතද? විසඳුමක් ඇත. අතීතයෙන් මෙහි දුවගෙන එන සංඥා ටික හැදුනා නම් අතීතයෙන් හේතු වෙලා මෙතන සකස් වෙන සංඥා වර්ගයක් තියෙනවා. නේද? දුවගෙන එන කියලා කිව්වොත් වරදී මම තේරුම් ගන්න එහෙම කිව්වේ දුවගෙන යනවා කිව්වොත් ආය ආත්ම සංඥායෙන්ද පුළුවන්. අතීතයෙන් දුවගෙන මෙහෙම නෙවෙයි අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙලා දැන් සිතුවිලි සකස් වෙනවා. නේද? එහෙනම් මගේ ළඟ මස් පර්වත පිළිබඳව මස් යයි සිතුවිලි හට නොගන්නේ මේවා මස් නෙවෙයි කියලා ඇති කරගත්ත සිතුවිලි ප්‍රමාණය අතීතයේදී වැඩි හින්දාද නැද්ද නේද අන්න හේතු වෙන හැටි එහෙනම් කෙනෙකුට මනුස්ස ශරීරයක් දැකලා සතුටක් සුන්දරයි මధుරයි කියලා හැඟීමක් ඇති වුණා නම් අහේතුක වුණා නෙවෙයි රාගයක් ඇති වුණා නම් ඒක අහේතුක වුණා නෙවෙයි ಗುಣමකුකමක් ඇති වුණා නම් ඒක අහේතුක වුණා නෙවෙයි. ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් ඒක අහේතුක වුණා නෙවෙයි. මසුරුකමක් ඇති වුණා නම් හට කපටිකමක් ඇති වුණා නම් මොනියම් හෝ ආකාරයක අකුසලයක්, ක්ලේශයක්, උපක්ලේශයක් ඇති වුණා නම් පින්වත්නි ඒ එකක්වත් අහේතුකව සිදු වුණා නෙවෙයි. අතීත දේවල් හේතු වෙලා එකතු වෙලාමයි මේක සිද්ධ වුණේ. එහෙනම් අපි සතුටු වෙන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඇයි? එන්නේ හේතුව මේ පැත්තේ නැවත සකස් වෙන එක අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් කුසල් හැඟීම් ඇති වෙන හේතු සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් හරි මුළු සල්ලේක සූත්‍රයෙන් එකට මුළු සල්ලේක සූත්‍රයෙන් පින්වත්නි අන්න ඒ කාරණාව සකස් කරගන්න. එහෙනම් විසඳුමමයි සල්ලෙක් සූත්‍රයේ තියෙන්නේ. ඒකයි කිව්වේ මේක මහා සාගරය වගේ ගැඹුරුයි කියලා. ඒකින්ද හිත ගැන තේරුම් ගන්න නැතිව සල්ලේක සූත්‍රය ගැන දේශනා කරන්න පුළුවන්කම නැහැ. ඒකින්ද තව ටිකක් තේරුම් ගමු නේද අමාරුවෙන් හරි. තවත් උදාහරණ කීපයකින් තේරුණායට තව ටිකක් තේරෙන්නත් නොතේරුණායට නැවත තේරුම් ගන්නත් තවත් සුට්ටක් අපි තව උදාහරණ කීපයක් අරගෙන පින්නත් මේ මේ පිළිබඳ හොඳින් හොඳින් සාකච්ඡා කරන්න ඕනේ. මේ බලන්න. අපි උත්පත්ති ලැබනවා. උත්පත්ති ලැබන වෙලාවෙ පින්නත් මේ ශරීරය පසාරු කරගෙන වාගේ දැනෙන්නේ සැප වේදනාද දුක් වේදනාද දුක් වේදනා දැනෙනවා අම්මා මොකද කරන්නේ කිරි ටිකක් අරගෙන කටේ ගන්නවා කිරිතේ ටිකක් අතට අරගෙන කටේ ගාපුවාම ජීව්‍යා සම්පස්සය හේතු කොටගෙන මෙයාට මොකද වෙන්නේ? ජීව්‍යා ආයතනයේ සැප වේදනාවක් හට ගන්නවා. හට ගන්නවා. මේ සැප වේදනාව හට ගන්න හින්දා එයාගේ හිතෙහි සතුටු හිත් පහළ වෙනවා නැවත නැවත නැවත නැවත ආරම්මණයන් විදිහට මේ සැප වේදනාව කෙරෙහි. දැන් පින්වත්නි අර කිරිතික කටේ ගාලා තමයි අම්මා කිරි උරන්න දෙන්නේ. මේ ළමයා මොකවත් දන්නවද මෙහි ඇවිල්ලා? ඈ මොකවත් දන්නේ නැහැ. මෙයා ඇත්තටම අර සැප වේදනාව එයාට දැනෙච්ච හින්දා එයා මොකද කරන්නේ? තව චුට්ටක් අර කිරි චුට්ටක් උරලා බලන්න ඇති. නේද? බලනකොට මොකද උනේ? මෙන්න දිව කියලා එයා දන්නෙත් නැහැ. කිරි කියලා දන්නෙත් නැහැ. මෙලෝ දෙයක් දන්නේ නැහැ. එයාට භාෂාවක් තියා මොකක්වත් නැහැ. නමුත් එයාට එක වැඩක් වෙනවා. මොකද්ද සිද්ධ වෙන වැඩේ? සැප වේදනාවක් හට ගන්නවා. එයා ඉතින් සුට්ටක් උරලා නවත්තන්න ඇති. ආපු ගමන් ඉගෙන ගන්න එක්කෙනානේ. නේද? සුට්ටක් උරලා නවත්තපු ගමන් එයාට ඒ සැප වේදනාව මොකද වෙන්නේ? නැති වෙනවා. නේද? මොකද්ද ඒ ස්වභාවය? වේදනාවේහි අනිත්‍ය ස්වභාවය. වේදනාවේහි අනිත්‍ය ස්වභාවය. මොකක්ද? එයාට කිරි චුට්ටක් උරනකොට ඇති වෙන සැප වේදනාව උරණ එක නවත්තනකොටම නැති වෙනවා. උරණ එක නවත්තනකොටම නැති වෙනවා. නේද? ඒකෙන් එයාට මොකද කරන්න වෙන්නේ? ආය උරන්න වෙනවා. නේද? ආය උරන්න වෙනවා. එයා ඉතින් ආය චුට්ටක් උරලා බලනවා. ආ එතකොට මේන් ඇති වෙනවා. නේද? දැන් අපි පින්වත්නි අපි කවදාකවත් තේරුම් ගත්තේ නැති අපි තුමු අපිට බොහොම මේ ඔය ඉලෙක්ට්‍රොනික දේවල් තියෙන උපකරණයක් දුන්නා කියලා. කවුරු හරි. අපි මොකද කරන්නේ? දැන් මේකේ මොකක්වත් අපි ළඟ නැහැ. මේක ක්‍රියාත්මක වෙන හැටි දන්නේ නැහැ. අපි තුමු නිකන් ටෝච් එකක් හරි මොකක් හරි කියලා වැඩ ටිකක් වැඩියෙන් තියෙන. අපි මොකද කරන්නේ? ඕක අර විනිශ්චයලා වටේ කරකොල බලනවා. ඊට පස්සේ කොහේ හරි ස්විච් එකක් තියෙනවනම් ආ ඕකලා බලනවා. එතකොට ඔන්න එක්ක පත්තු වෙනවා. නේද? එක්කෝ මොනවා හරි වෙනසක් වෙනවා. එක්කෝ දොර කෑල්ලක් ඇරෙනවා වගේ තිබිලා. ඉතින් එහෙම නේද ඔබ ගැන ඉගෙන ගන්න? ආන් මේ වගේ මේ ඉපදිච්ච ළමයාත් මොකද කරන්නේ? නිරෝධයක් දන්නේ නැති ළමයා කිරිචුට්ටක් උරලා බලනවා. උරලා බලනකොට මෙන්න සැප වේදනාවක් ඇති වෙනවා. ආයතුට්ටක් උරලා බලනවා. එතකොට මෙන්න ආය සැප වේදනාවක් ඇති වෙනවා. ඉතින් ඒක එතරම් නැති වෙනවා කියලා එයා දන්නවා. නේද? ඒකෙන්ද එයාට මොකද කරන්නේ? නැති වෙනවට එයා කැමති නැහැ. ඒකෙන්ද මොකද කරේ? ආ නැවත නැවත නැවත නැවත උරනවා. එහෙනම් එයාට නැවත නැවත කිරියොන වෙනවා. නේද? නැවත නැවත කිරියොන වෙනවා. නැවත නැවත උරන්ඩු උනේ ඇයි? වේදනාවෙහි තියෙන අනිත්‍ය ස්වභාවය හින්දා. අනිත්‍ය ස්වභාවය හින්දා නැවත නැවත උරන්ඩු වුණා. පින්නන්නේ ඇහැට බලන රූපත් ඒ වගේමද නැද්ද? කනට ඇහෙන ශබ්දත් ඒ වගේමද නැද්ද? නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස ඒවා ඔක්කොම ඒ වගේද නැද්ද? එහෙනම් මුළු ජීවිතේම ගත්තොත් ඇති වෙන යම් සැප වේදනාවක් තියනවාද? ඒ සැප වේදනාව එතනම නැති වෙනවා. ඒකෙන්ද අපිට මොකද කරන්න වෙලා තියෙන්නේ? ආය උරන්න වෙලා තියෙනවා. ඇහෙන් උරනවා, කනෙන් උරනවා, නාසයෙන් උරනවා, දිවෙන් උරනවා. ඒ විතරද? ඒවා ළඟ තියාගන්න ඕනේ. ඇයි? ආය බලන්න හම්බුනේ නැත්තම් නේද? නැවත සැප වේදනා ලබන්න නම් ඒවා ළඟ තියාගන්න ඕන. අන්න වස්තුකාමයේ ඇති වෙනවා. මේවා නැවත නැවත තියාගන්න ඕන කියලා. මුළු ජීවිතේම අපි මේ කරන්නේ බලපු වස්තු ළඟ තියාගෙන නැවත නැවත බලනවද නැද්ද? ඇයි නැවත නැවත බලන්න වෙලා තියෙන්නේ? වේදනාවේහි අනිත්‍ය ස්වභාවය. වේදනාවේහි අනිත්‍ය ස්වභාවය. ඇයි පින්වත්නි අපි මේ ඔක්කොම ළඟ තියාගෙන මේ ඉන්නේ එතකොට? තියාගන්න මෙච්චර උත්සාහය ඇයි? නැවත නැවත නැවත නැවත බලන්න. ඉතින් ඇති වෙයිද? ඇතිවීමක් වෙන්නේ නැත්තේ ඇයි? ඒක නැති වෙන නිසා මෙතන ලැබෙන යම් සැප වේදනාවක් තියෙනවනේ ඒක නැති වෙනවා. මේ දැන් නේද ඔක මතක් වුනේ? පුංචි කාලේ ඉඳන් අපි මේ වැඩේ කරගෙන ආවිලා දැන් මේක කියනකොට මතක් වුණා. අන්න බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය සිහිය උපද්දවනවා අපිට. මේ සිහිය උපද්දවනවා පින්නත්. මොන වගේද සිහිය උපද්දවන්නේ? ඉස්සෙල්ලා අපි ශරීරයක් ගැන පොඩ්ඩක් කිව්වා. දැන් මේ ඉතාම පුංචි කාරණයක් කිව්වා. වේදනාව ගැන. එහෙනම් ඉස්සෙල්ලා කය ගැන කිව්වා වේදනාව ගැන කිව්වා. ඊළඟට අපිට මේ ඔක්කොම වෙලා තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන. නැත්තම් පංච උපාදානස්කන්ධය කියලා කියන මෙන්න මේ කාරණාවන්හි මුලා වෙලා අපි. ඒකේ අනිත්‍ය දන්නේ නැහැ. ඊළඟට බලන්න ඒකේ අනාත්ම ස්වභාවය කියන එක. දැන් වේදනාවම ගත්තොත් එහෙම පින්නත් මේ දැන් ඔන්න මට දැන් අර ළමයාම ගන්නකො කිරිහින්ද එයාට සැප වේදනාවක් හටගන්නවා. එයා ඉතින් දිගටම උරනවා වෙනස් වෙන්න දෙන්නේ නැතුව කොහොම හරි දැන් මේ කිරි අල්ලලා තියාගන්නයි හදන්නේ. හැබැයි ටිකක් කළා යනකොට මොකද වෙන්නේ? එයාගේ ඇතුළේ තියෙන වේදනාව කිරි තිබ්බත් හටගන්නේ නැහැ. දැන් ඇති වෙලා. අපි ඇති වෙලා කියලා කියන්නේ. එහෙනම් කොච්චර ප්‍රසන්නයි සුන්දරයි මధుරයි කියලා වස්තු අපිට තිබුණත් පින්නන්නේ ඒව ළඟ තියාගත්තට වැඩක් නැහැ විතක ඒවා ගැන සැප වේදනා ඇති වෙන අතරවාරේ විතක ඇති වෙන්නේ දුක් වේදනා. එතකොට මේ වේදනාව ගැන විශ්වාසයක් තියන්න පුළුවන්ද? බෑ. ඇයි එහෙම වෙනස් වෙන්නේ? ඒ වේදනාව ඇති වෙන්න හේතු වුණේ ස්පර්ශය. ස්පර්ශයට හේතු වුණේ රූපයක්, ඇහත් විඥානයක්. රූපය වෙනස් වෙන ස්වභාවය එකක්. ඇහැ වෙනස් වෙන ස්වභාවය එකක්. විඥානය එහෙනම් ඒ තුනේ එකතු වෙන හැදෙන ස්පර්ශය එහෙනම් ඒකෙන්ද ඇති වෙන වේදනාව කොහොමත් වෙනස් වෙන එකක්. එහෙනම් කිසිම විදියකින් මේ ලෝකෙ පින්වත්නි අපි ලබන වේදනාවක් ගැන විශ්වාස තියාගෙන ඉදිරියේ නැවත ඒකම ලැබෙයි කියලා ඒ වස්තුව තියාගත්තට වැඩක් නැහැ. මේක මෙතන සකස් වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නේද? දැන් ඔන්න ඔය අවබෝධය ඇති වෙනකොටම වේදනාව ගැන අපිට ඇති වෙන්නේ මොකද්ද? ඔය බලන්නකො ඔන්න කලකිරීමක් ඇති වෙනවා නේද? මාව අහුවෙලා <laughs> මාව අහු වුණා වගේ දාන්න දවසේ ඉඳන් මමත් කරලා තියෙන උරණ එක නේද? ඇහැ කන නාසය දිව ශරීරයෙන් උර උර ඉඳලා සුට්ටක් නැති වෙනකොට මේ හිත කෑ ගහනවා. නේද? ආයෝවන වෙනවා, ආයෝවන වෙනවා, ආයෝවන වෙනවා. බලන්න ප්‍රායෝගිකව හැමතැනම ඕක තියෙනවා. දැන් මේ පිරිස ඉන්න තැන අපි හිතමුකෝ 200කට යන්න පුළුවන් වාහනයක් ඇවිල්ලා මෙතන නවත්තනවා කියලා. ඒකලා කියනවා දැන් අහවල් තැනට යන්න ඕනේ. කිලෝමීටර් 5ක් විතර යන්න ඕනේ කියලා. කට්ටියට කියනවා ගිහින් නගින්න කියලා. මොකද කරන්නේ? ඉමීන් පිළිවෙලට ඔන්න ඔය සීට් එකක් නැතත් කමන්නේ අපි යනවා කියලා යයිද? මහා වේගෙන් දුවනවා. ඇයි මේ? සීට් එකක් අල්ලගන්න. ඇයි ඒ? සැප වේදනාවක් හොයාගන්න. නේද? දැන් ඊළඟට මොකද වෙන්නේ? සීට් එකේ ඉඳගෙන දැන් ටිකක් දුර යනවා. දැන් අමාරු ඉඳලා යන්න. නැගිටිනවද ඒ උනාට? නැගිටින්නේ ඇයි ඒ? මේක අල්ලගෙන රිදීගෙන හරි ඉන්නවා. නේද? ඉතින් වේදනාවේ තියෙන අනාත්ම ස්වභාවය, අනිත්‍ය ස්වභාවය නමුත් අල්ලාගන්නේ අන්න ඒ කාරණාව රිදි රිදි හරි ඉන්නවා පින්නත්. මේ මේ අත් හොඳටම දන්නවා. එක ශරණයක ලැබෙන වේදනාවකට පුදුමාකාර මුලාවකටපත් වෙලා ඉන්නවා. ආදරය කියලා කියන්නේ වැඩියෙන් සැප වේදනා ලබන එකක්ද වැඩියෙන් දුක් වේදනා ලබන එකක්ද? දැන් කිව්වොත් අයින් කරන්න කියලා. රිදි රිදි හරි ඉන්නවා. ඇයි ඒ අරක තේරුම් ගන්නේ නැහැ. අනාත්ම ස්වභාවය තේරුම් ගන්නේ නැහැ. අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්නේ නැහැ. මේක මගේ වශයෙන් ගන්න පුළුවන් කියලා තේරුම් ගන්නේ නැහැ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය මගේ ආත්මය නෙවෙයි මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා තේරුම් ගන්නේ නැහැ. පින්වත්නි මේ දැන් මොකද උනේ? ඇත්ත තමයි මේ කියන කතාව කියලා අපිට අදහසක් ආවා. නේද? මට වැරදුනා වගේ කියලා අදහසක් ආවා. දැන් අද හන්දෑවේ මේ ධර්ම දේශනාව ඉවර වෙලා වාහනවල යනවනේ. එතකොට පොදු වාහනයක යන අය සීට් වලට අල්ලන pore නවත්තයි. නෑ. ඔන්න මට තේරුම් කරන්න ඕනේ ඒකයි. හ්ම් මොකද මොකද මේ දැනගත්ත දේ Tamange හිතෙන් නැగిලා එන්නේ නැහැ. නැగిලා එන්නේ නැහැ. අදාළ තැනදී නැగిලා එන්නේ නැහැ. අන්න ඒ තැනත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම ධර්මනේ කියලා. හරි. සීට් එක අහිම වෙන වෙලාවේ පුංචි දුකක්වත් නැතුව ඔන්න ඔය කියන ධර්මය මතක් වුණා නම් අපේ ඉතින් ඉඳගත්තත් නැති වෙන සැප වේදනාවක් ඇති. හිතගෙන ගියත් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒකත් නැති වෙනවා. මම කොහොමද නිදාගන්න එකද මං හිටගෙන යනවා. නේද? <laughs> සීට් එකක් හම්බුනේත් නැහැ. ගහෙන් වැටිච්ච මිනිස්සයාට ගොනා යන්න වගේ එකක් වෙලා. සීට් එකක් හම්බුනේ නැති දුක එක පැත්තකින් හම්බුන් නැති එක ගැන සිද්ධ වෙන පශ්චත්තාප පශ්චත්තාප වුණා කියලා සීට් එකක් හම්බෙන්නේ නැහැ. නේද? ඒකයි කියන්නේ ගහෙන් වැටෙන මිනිස්සයාට එක ගොනෙක් නෙමෙයි ගොන්නු රැලක් යනවා වගේ. දිගටම රිදෙනවා යාට. පොඩ්ඩෙන් බලන්නකො මම තල්ලු කරගෙන ඉඳගත්තානේ. ඒ සමහර අය තල්ලු කරගෙන ඉඳ ගන්නවා. දැන් කිලෝමීටර් නැත්නම් පැය දෙකක් හිතන් යන්න ඕන චුට්ටක් එහෙම එහෙම වෙලා තමයි සීට් එක නැති උනේ. මේ දිග්ගටම යන්නේ හිතේ දුකෙන්. බලන්න පින්නත් මේ දුක් ඔකොටම හේතුව තමන් ළඟ අවිද්‍යාව ක්‍රියාත්මක වීමද නැද්ද? එතකොට ඒ ඇතිවෙන හැඟීම දැන් මේ වෙලාවේ ඇතිවෙන ඔබට කියනවා සිහිය කියලා. මේ ඇතිවෙන හැඟීම නමුත් අදාළ තැනදී තමන්ගේ හිතෙන් නැగిලා ඉන්නේ නැగిලා ඉන්නේ නැහැ. හරිද? මේ ඇතිවෙච්ච හැඟීමට කියනවා කුසල කියලා. ඒක අදාළ තැනදී නැగిලා යන විදියට සකස් කරගත්තා නම් ඒකට කියනවා චිත්තුත්පාද කියලා. හරිද? මේ ඇතිවෙච්ච හැඟීමට කියනවා කුසලය කියලා. ඒක අදාළ තැනදී තමන්ගේම හිතෙන් නැగిලා යන විදිහට කුසලය සකස් කරන කර ගන්නකොට කියනවා කුසලය හිතෙන් නැగిලා යන විදිහට සකස් කරගෙන කියලා. එහෙම කුසලය හිතෙන් නැగిලා එන ගානට අදාළ තැන්වලදී සකස් කරගත්ත අය නැද්ද? සිහියෙන්ම වාසය කරන අය නැද්ද? ඉන්න පින්නත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගත්තොත් නායවනේ නායක ස්වාමීන් වහන්සේ, අරියනන්ද ස්වාමීන් වහන්සේ, අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ගැන ඒ ගෝල ස්වාමීන් වහන්සේලා වෙලාවකට මාත් එක්ක කියලා තියෙනවා පින්නදී හම්බෙච්ච වෙලාවවල අපේ ලොකු හාමුදුරුව තරම් සිහියෙන් ඉන්න කෙනෙක් මං කොහේවත්වත් දැකලා නැහැ කියලා. බලන්න. එතකොට මේ කාරණාවලින් ගම්ම වෙන්නේ මොකක්ද? සේරුකාණී චන්ද්‍රවිමල නායක ස්වාමීන් වහන්සේ තමන්ගේ ජීවිතයේ අන්තිම වෙලාවෙත් මොකද්ද කරේ ධම්මානන්ද හාමුදුරන් මොනවද කියලා තිබේ ධම්මානන්ද මේ තමයි පණ අදිනවා කියන්නේ මේකට තමයි පණ අදිනවා කියන්නේ කියලා එතකොට එහෙනම් එච්චර අවස්ථාවවලදීත් සිහිය උපදින අය සිහිය ඉපදුන අය ඒ විදිහට වාසය කරන අය මේ ලෝකේ නැද්ද? ඉබේද දන්නේ ඒක උනේත් ඉබේද දන්නේ නේද? ඒක උනේත් ඉබේ නෙවෙයි. ඒ අවශ්‍ය කරන හේතු සකස් කරලා. ඒ අවශ්‍ය කරන හේතු සකස් කරලා. එහෙනම් පින්නත් මේ මෙතන යම් වැඩපිළිවෙලක් තියෙනවා. මෙතන යම් වැඩපිළිවෙලක් තියෙනවා. ආන් ඒ වැඩපිළිවෙල දැන් තේරෙන්න ඕනේ මේ හිත මට අයිති නෑ. මේ හිත මට අයිති නෑ. මේකේ යම් සිතුවිල්ලක් සකස් වෙනවා නම් සකස් වෙන්නේ අතීත කාරණා හේතු වෙලා. මේකට ධර්මයෙන්ම තියෙන ක්‍රමවේදය මෙන්න මේ විදිහට දේශනා කරලා තියෙනවා. යාදි සංවපතේ බීජං සාදි සංහරතේ පලං යමක් වපුරනවද අන්න ඒ වපුරන විදිහට තමයි අස්වැන්න තියෙන්නේ කියලා. යමක් වපුරනවද ඒ වපුරන විදිහට තමයි අස්වැන්න තියෙන්නේ කියලා. පින්වත්නි මේකෙදි බුදුරජාණන් වහන්සේ මහ පුදුම උපමාවක් දේශනා කරලා තියෙන මේ උපමාව තවත් එක තැනකදී මෙන්න මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. කෙනෙක් වපුරන කෙනෙක් ඉන්නවා එයාට හදිසියෙම ගිහිල්ලා බිම සකස් කරන්න පුළුවන් වුණා. මම මේක තේරෙන විදිහට කියන්නම්කෝ. අපිට ඕන වෙනවා හෙට දවල් වෙනකොට බත් ගෙඩි 100ක්. දැන් බත් ගන්නෙ කොහෙන්ද? වී වලින්. වී ගන්නෙ කොහෙන්ද? කුඹුරෙන්. ඒකට කුඹුරට කොහෙන්ද ආවේ? දැන් දන්නවනේ සිද්ධිය. ඒකෙන්ද බත් ගෙඩි 100ක් ඕන වෙලා අපි මොකද කරන්නේ? කට්ටියක් ගිහිල්ලා ඔන්න අදම කුඹුරක් කොටනවා. හෙට උදේට බත් ඕන එක. හරියයිද? ඇයි හරියන්නේ නැහැ කියේ එකපාරට? කොටන්නත් පුළුවන්. නේද? කුඹුර සකස් කරන්නත් පුළුවන්. පෝරු ගන්නත් පුළුවන්. ඔක්කොම කරන්න පුළුවන්. ඉහින්නත් පුළුවන්. ඒ කියන්නේ වපුරන්නත් පුළුවන්. ඉතිරි ටික තමයි වැඩි. වපුරපු ගමන් ගස් හැදෙන්නේ නැහැ. අසන්න හැදෙන්නේ නැහැ. නෙලංග බැහැ. ඒකට වපුරලා කාලයක් ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හිතේ කුසලය උත්පාදනය වෙන්න නම් වපුරලා බලාගෙන ඉන්න කියලා. මොනවාද වපුරන්න ඕනේ? කුසල සිතුවිලි. මෛත්‍රී සිතුවිලි නැවත නැවත නැවත නැවත ඇති කරගන්න කෙනෙකුට පින්නත් මේ මෛත්‍රී හැඟීම පහළ වෙන්න පටන් ගන්නවා චේතනාව පහළ වෙන්න පටන් ගන්නවා හරිද එහෙනම් හදිස්සියෙම මම මැරෙන්න ඉස්සෙල්ලා ඉන්නකො මේ හිත හදා ගන්නවා කියලා හිතාගෙන ඉන්න අය හිතාගෙන ඉන්නේ කොහොමද? හෙට බද්ගෙඩි 100ක් ඕනේ මං අද කුඹුර කොටන්නම්කෝ කියලා හිතාගෙන තමයි ඔය ඉන්නේ. ඈ සමහර අයත් හිතාගෙන ඉන්නවා මං අන්තිම කාලේ ඉන්නකො මේ ඔක්කොම දාලා ගිහිල්ලා අරණ්‍යයකට වෙලා ඉන්නවා කියලා නේද? එහෙම ඉන්න නම් පින්වත්නි ලොකු නෙක්කම්ම හැංගීමක් ඔය හිතෙන් නැగిලා එන්න ඕනේ. තමන්ගේ දරුවෝ මුණුපුරෝ දාලා යන්න, ගෙවල් දොරවල් දාලා යන්න, දාලා යන අය ඉන්නවා. ඒකට ලොකු නෙක්කම්ම හැඟීමක් ඔය හිතේ කුසල හැඟීමක් උත්පාදනය වෙන්න ඕනේ. ඒකට වපුරන්න ඕනේ ධම්ම විදක්. එතකොට ක්‍රමානුකූලව වපුරන අයට පින්න මේක සකස් වෙයි. එහෙම නැති අය කළු ගලේ ඔළුව හදත්තා වගේ තමයි. වෙන්නේ නැහැ. කරන්න හැදුවට කරන්න බෑ. මේක දැම්මම දැම්මම දැම්මම පටන් ගන්න ඕනේ. ඔන්න පටන් ගන්න තියෙන ගැඹුරුම විදිහ. ඊටාම ප්‍රායෝගික හැම මොහොතකම අත්දකින්න පුළුවන් මගේ කුසලය කොච්චරද කියලා හැම මොහොතකම අත්දකින්න පුළුවන් තමන්ව පරීක්ෂා කරගන්න පුළුවන් 44 ආකාරයක් මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරනවා 44 පැත්තකින් හොයාගන්න මාව තමන්ව කියලා. හරිද? දැන් 44 ලියා ගන්න යන්න ඕනේ නැහැ. දීලා තියෙන පොතේ තියෙනවා. ඒකින්ද දැන් හොඳම වැඩේ තමයි නේද මගේ ළඟ පොත ඇත නේද? අපේ සංවිධායක මහත්මයා මතක් කරා අපි වුණත් අපි ඔක්කොම එකතු වෙලා හරි පින්නන්නේ අද දැන් ඒක මතක් කරලා ඉන්නම් යම්කිසි කෙනෙකුට මේ පුස්තකය මේ පුංචි පුස්තකය ලැබිලා නැත්නම් මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ මූල පරියාය වර්ගයේ තියෙන අටවෙනි සූත්‍රය හොයාගෙන බලන්න පුළුවන්. සල්ලේක සූත්‍රය. හොයාගන්න විදිහක් නැත්නම් ඉතාලම කරුණාවෙන් මතක් කරාය ගැන සංවිධානය කරන අයගේ දුරකථන අංකයකට දැනුම් දීලා තමන්ගේ නම දුන්නොත් කෙටි කාලයක් ඇතුළත නැවත මුද්‍රණය කරලා ඒ ටික ලබා දෙන්න පුළුවන් කියලා මතක් කරලා තියෙනවා. ඉතින් බොහෝම සත්භාවයෙන් ඒකින්ද මේ වෙලාවේ අපි කරන්න ඕනේ ලියා ගැනීමටත් වැඩිය නේද අපි ගැන විමසලා බලන එක මේ වෙලාවේ විමසන්න මේ විමසන හැටි තේරුම් ගන්න ප්‍රායෝගිකව නේද ඒ දැහැනට සංවදින්න මොන දැහැනද නේද මේ කියන්නේ මොන දැහැනද මේ කියන්නේ අපි ධර්ම මානසිකාරය තුල ඉදිරියට යන තමන්ව පරීක්ෂා ගනිමින් එහෙම නැතුව වෙනත් දෙයකට යොමු වීම ඒ තරම්ම හොඳ නැහැ හරි මමත් 44 ආකාරයෙන්ම විග්‍රහ කරන්න බලාපොරොත්තුකුත් නැහැ නමුත් එකක් දෙකක් විග්‍රහ කරනකොට අපිට තේරෙයි මොනවාද මේ කියන්නේ කියලා. හොඳයි. එතකොට මේක බොහොම හොඳ සාම හොඳ අවස්ථාවක්. හොඳයි. දැන් පින්වත්නි අපි දැන් කතා වෙච්ච හැම දෙයක් තුළම අපිට තේරෙනවා නේද මේ හිත මට අයිති එකක් නෙමෙයි මේක නිකන් වෙන කාරණා හේතු වෙවි ප්‍රත්‍ය වෙවි සකස් වෙන එකක් මේක කියලා. දැන් කොහොමත් මේක අකුසලය යට කරගෙන කුසලය වර්ධනය වෙන විදිහට හදා ගන්න ඕනද නැද්ද? ඕනේ. දැන් මම මෙයාට දැඩි බලපෑමක් කරන්න යනවා. පළවෙනි පරීක්ෂණය. පළවෙනි ක්‍රමවේදය. අකුසලය දුරු කරවන, අකුසලය නැති කරවන පළවෙනි ක්‍රමවේදය. අකුසලය නැති කරන පළවෙනි ක්‍රමවේදය. සල්ලේක පරියාය කියලා කියන එකට. ඒ ජීවිතේ ජීවත් කරනකොට පිරික්සලා බලන්න ඕන විදිහක්. මේක තේරුම් ගන්න ලේසිම හින්දා වෙන්න ඇති පින්නත් මේ බුදුරජාණන් වහන්සේ කුමන හේතුවකට මේ කාරණා 44 ඉදිරියටම අවිහිංසාව කියන එක ගත්තද කියලා හිතා ගන්න හරිය අමාරුයි. ඇයි ඒ කියලා. මේ කාරණා 44 දිගහැරෙන්නේ මෙන්න මේ වගේ. පළවෙනියෙන්ම තියෙන කාරණා පාණාතිපාතා අදින්නාදානා කාමයේ මිච්ඡාචා අබ්‍රහ්මචර්යා මුසාවාදා පිසුනා වාචා සම්ප්‍රප්පලාපා මේ විදිහට අවිජ්ජා දෝමනස්සං ඔය විදිහට පින්නත් අර දස කුසල් සහ දස අකුසල් කියන කාරණා 10 තියෙනවා ඊට පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ඔය විදිහට අර දස කුසල් ඉවරෙන් තියෙන මිච්ඡා දිට්ඨි කියනනේ එතනින් පටන් අරන් සම්මා ඥාන සංඥා සම්මා විමුක්ති කියන අංග 10ට යනකම්ම තියෙනවා. එතකොට කාරණා 20ක් එතනින් සම්පූර්ණ වෙනවා. එතනින් එහාට ක්‍රෝධය, උපනාභය, මක්කය, පලාසය එතකොට මසුරුකම, ඊර්ෂ්‍යාව හත කියලා කියන ආටේය කියලා කියන තද ගතිය මායාවී ওই විදිහට ඔන්න කාරණා ටික දිගහැරෙනවා. උපක්ලේශ. හරිද? එතකොට නමුත් පාණාතිපාතා අදින්නාදාන ආදි වශයෙන් දේශනා කරන ඔකොටෝ ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණාව විදිහට අවිහිංසාව අරගෙන තියෙනවා. ඉතින් මට යන්තම් හරි තේරිච්ච හිතිච්ච දෙයක් තමයි අපිට තේරුම් ගන්න පහසු හින්දා මේක පරාද කියලා. මේ බලන්න කවුරු හරි අපිට ගහන්න පැන්නොත් අපි මොකද කරන්නේ? කවුරු හරි අපිට ගහන්න පැනනොත් හදිසිය. නැත්තම් ආ පරස වචනයක් කියලා බැන්නක් කියන්නේ. කවුරු හරි අපිට පරස වචනයක් කියලා බයිනවා හරි නැත්තම් අනවශ්‍ය විදිහට ඇඟේ හැප්පිලා ගියා කියන්නකෝ මේ වැරදීමකින් හරි. මේ ඇත්තට ඔය හිතේ උත්පාදනය වෙන්නේ මොකද්ද? තරහෙන් කවුරු හරි කතා කරනකොට මොනවාද ওই පැත්තට වෙන්නේ? දැන් හිංසාකාරී කියන එක මොකක්ද? නේද? කවුරු හරි ගහන්නම පැන්නොත් අපි මොකද කරන්නේ? ආ මොකද කරන්නේ කියන එක පැත්තකින් දාන්නකො මොන වගේ හිද්ද පහළ වෙන්නේ? හිංසාකාරී අදහස් වෙන කෙනෙක් තුල තියෙන තියෙන බව දැනෙන ක්‍රියාකාරීකමක් වචනකින් හෝ නේද? හැවුවොත් අඩුම ගන්න. නේද? එතකොට වෙන කෙනෙක්ගේ හිතක් තුල හිංසාකාරී මට විදවන ගතිය වචනකින් හරි ක්‍රියාවකින් හරි මොනියම් හෝ ක්‍රමවේදයකින් මේ පැත්තේ මගේ ඇහැ කන නාසය දිව ශරීරයට දැන්නුන ගමන් මොකක්ද ඉස්මතු වෙන්නේ මේ පැත්තේ? හිංසාකාරී ගතිය මෙනවා. එහෙමද නැද්ද? නේද? ඕක ඔයිට වැඩි කරලා කවුරුහරි ලොකුකමක් වෙන්නුනොත් නේද එක්කෙනෙක් ඔන්න කියවනවා නේද? ඇවිල්ලා අපේ සීයලා මෙහෙමයි, අපේ પરම්පරාව මෙහෙමයි කියලා නේද? කියවලා නවත්තන්න මොහොතක් යන්නේ මොකද වෙන්නේ? මේ පැත්තෙන් ඔව් මේ අපේ මෙහෙමයි, අපේ මෙහෙමයි අපිට මේවා තිබ්බා මොකද ලොකුකම් එක පැත්තක ඉස්මතු වෙනකොට පින්නත් අනිත් පැත්තේ ලොකුකම් ඉස්මතු වෙනවා. නේද? මේ සංකප්පලාපා පැත්ත එහෙම කොහොමද දන්නේ? ඔය විදිහට ගත්තොත්. කවුරු හරි කෙනෙක් පින්නත් නේ ඇවිල්ලා මොනවා හරි ඕපදූපයක් කියවුවොත් ඒ ෂණයේ මොකද වෙන්නේ? ඒකට ගැළපෙන ඊළඟ ඕපදූපය එහා පැත්තෙන් පටන් ගන්නවද නැද්ද? වෙලාවකට හතර පහ දෙනා එකතු වෙලා වට මේසේ ඉඳ ගන්නවා. ඉඳගෙන එක්කෙනෙක් එකක් කියලා ඉවර වීගෙන එනකොට දෙන්නෙක් විතර කට උල් කරගෙන බලාගෙන ඉන්නේ ඒකට අදාළ ඊළඟ එක කියවන්න. නේද? ඊළඟට මොකද වෙන්නේ? දෙන්නේ ඊළඟට දෙන්නේ නේ එකවර පටන් ගන්නකොට කියනවා රයිට් රයිට් නේද මං ඉස්සලක් කියලා ඉන්නම් මේ අපිට වෙච්ච දේ කියලා ඔන්න තව එකක් කියවත් පටන් ගන්නවා නේද කුකුල්ලෝ එකතු වුනහම කොක්කොක් ගගා ඉන්නවා කට්ටියම එක එක එක එක සත්තු එකතු වුනහම එක එක සද්ද දදා ඉන්නවා මිනිස්සුත් එකතු වෙච්ච තැන නේද නේද මොනතරම් සද්ද ගොඩක්ද මේ මොකද ඉන්න බෑ බෝ වෙනවා හරහා බෝ වෙනවා නේද එතකොට බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කරනවා කොන්න කෙලෙස් නැති කරගන්න පළවෙනි පරියාය ධර්මය අනිත්‍ය හිංසාකාරී වෙන වෙලාවේ මම අවිහිංසාකාරීව ඉන්නවා කියලා අන්න ඒක පුරුදු කරන්න කියන ඉස්සෙල්ලා එතකොට දැන් අපි අර විදිහට කියනකොට හිතන්න ඇති මේක පොඩි දෙයක් කියලා. ඊනත් මේවා අපේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න එක අපිට හිතෙයි ඔව් හරි පොඩි දේවල් නේ අප්පා. නමුත් මේක පොඩි කියලා හිතන්න. මම අභියෝග කරනවා මේක ලේසියකට කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. අනිත්‍ය හිංසාකාරීව ඉන්න වෙලාවේ අන් අය හිංසාකාරී වෙන වෙලාවේ මම අවිහිංසාකාරීව ඉන්නවා. ඒ කියන්නේ මේ හිත ගැනයි මේ කියන්නේ. හරිද? එතකොට අන්න ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය තමන් ළඟ සකස් කරගන්න ඕනේ. ඉතින් ඉඳලා බලනවා. කෙනෙක් පින්නන්නේ තමන්ට කුසි අනුපදයක් තියෙනවා. අනුපදයක් කියනකොටම හුඟක් වෙලාවට මේ අපේ හිත පෙළඹෙනවා අනිත් පැත්තට එකක් කියනකම් ඉවසිල්ලක් ඉවසිල්ලක් නැහැ කියලා. ගල් ගෙඩියක් වගේ ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඒ වෙලාවට හිතට බොහෝම අමාරුකම් දැනේ. කියන්නේ නැතුව ඉඳලා ඉස්සෙල්ලාම පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු කරන අය මේ ලෝකේ නැහැ කියලාද කියන්නේ? ඉන්නව පින්නත්. එහෙම පුරුදු කරන අය ඉන්නවා. මෙතනත් ඉන්නවා. Tamanට ආඩම්බරයකුත් දැනේ. නේද? Tamanට ආඩම්බරයකුත් දැනේ මම එහෙම කරනවා මේ වෙනකොට කියලා. නමුත් පින්නත් මේකේ බලාපොරොත්තු මොකද්ද දන්නවද? අර පැත්තෙන් පරස වචනේ අර පැත්තෙන් හිංසාකාරී වචනේ කියනකොට මේ පැත්තෙන් හිංසාකාරී වචනය නොකිය ඉඳීමම නෙවෙයි. හිංසාකාරී සිතුවිල්ලක්වත් Tamange ළඟ එන්නේ නැති විදිහට මේ හිත සකස් කරන්න ඕනේ. මේක පුරුදු කරන්න ඕනේ. මේ පුරුද්දේ අවසානය කොහෙද? සල්ලේක පරයයේ අවසානය කොහෙද? නිර්වාණ සාන්තියයි. හරිද? ඔන්න බලන්න. කෙනෙක් අතින් පින්වත්නි යම් විදිහකින් තව කෙනෙක් හිංසාකාරී දේවල් කරද්දී Tamanට ඉවසාගෙන ඉන්න බැරි වුණා නම් එකට එක කියවුණා නම් අනිත් පැත්තට ප්‍රහාර එල්ල කරා නම් මෝසතෙන් පහර දුන්නා නම් මොකද්ද මෝසත කියන්නේ වචනය නේද කටේ ගෙටේරියෙන් කෙටුවා නම් නේද ඒ තැනත්තා පසුව කල්පනා කරන්න ඕනේ. හුඟක් අය පස්සේ කල්පනා කරන්නේ මෙන්න මෙහෙම. මං ආය මේක කරන්නේ නැහැ. මං ආය මේක කරන්නේ නැහැ. මං ආය මේක කරන්නේ නැහැ කියලා. ඕකට දැන් අපි මෙච්චර වෙලා කතා කරපු ඒවත් එක ගත්තොත් එහෙම දැන් තේරුම් ගන්න සිද්ධ වෙනවා මං ආය කරන්නේ නැහැ කිව්වට විතරක් වැඩක් වෙන්නේ නැහැ. ඇයි? නැවත ඒ ආරම්මණය මේක අස්සට වැටුණොත් මේක ඇවිස්සෙන එක නවත්තන්න බෑ. මම ඔකට කියන උදාහරණය තමයි හුලං හමනකොට දූවිලි ඇවිස්සෙනවා. දූවිලි ඇවිස්සෙනකොට දැන් ඉතින් කර කියාගන්න දෙයක් නෑ දූවිලි වලට. දැන් හුලං අඩු වුණා. හුලං අඩු වෙච්ච වෙලාවේ දැන් දූවිලි ටික දැන්පත් වුණා. මේ දූවිලි ටික කල්පනා කරනවා මං ආය ඇවිස්සෙන්නේ නෑ. මං ආය ඇවිස්සෙන්නේ නෑ කියලා. අපි දන්නවා හැබැයි වැඩේ. එයාගේ අදිස්ථානය කොච්චර වෙලාවකටද? උලන් ටිකක් එනකම් විතරයි. ඒ වගේ වැරදීම් වෙලා පින්නන්නේ අපේ කයෙන් වචනයෙන් වැරදි දේවල් වෙලා අදිස්ථාන ගන්නවා මං ආයෙ කරන්නේ නෑ. නේද? සතු දත්තු හිතේ ස්වභාවය දන්න අය හේතු වෙවි ප්‍රත්‍ය වෙවි එකතු වෙවි මේක හැදෙන ස්වභාවය තියෙනවා නම් ස්වභාවය තියෙන තාක්කල් මේක නවත්තන්න බෑ. අන්න හේතුව දන්නවා. හේතුව දන්නේ නැහැ මොකද කරන්නේ? මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ අවිහිංසාව කියන එක මගේ ළඟ නැති හින්දා. අවිහිංසාව කියන එක මගේ ළඟ නැති හින්දා කියලා එයා මොකද කරන්න වෙන්නේ? අවිහිංසා සිතුවිලි තමන් ළඟ වර්ධනය කරගන්න කටයුතු කිරීමද නැද්ද? නේද? ඇයි? ආ මගේ ළඟ හිංසාකාරී වචන පිට වුණා. මගෙන් තරහ වචන පිට වුණා. මගෙන් මගේ ළඟ සත්තු මරීමේ අදහස් ඇති වුණා. හොරකම් කිරීමේ අදහස් ඇති වුණා. එහෙනම් එහෙම සිතුවිලි මේකේ හටගන්නේ නැති විදිහට මම මේක සකස් කරන්න ඕනේ. ඒ සඳහායි ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රාශ්‍රය, යෝනිසෝ මනසිකාරය ප්‍රතිපදාව. එතකොට මේවායි නැවත නැවත නැවත නැවත යෙදෙමින් පින්නන්නේ තමන්ගේ ලොකුම වැරද්ද හැම වෙලෙම සකස් කරන්න ඕනේ. හැම වෙලෙම සකස් කරන්න ඕනේ. ඒ කියන්නේ කුලගයන මේ හිත කුලගයන්ට නොදී තියාගන්න ඕන, ආරක්ෂා කරගන්න ඕන. එතකොට බලන්න මොන තරම් පරීක්ෂණයක්ද මේක කියන්නේ. හ්ම්. පුළුවන්ද බලන්න. හැම වෙලෙම මේ යෝගියා නැත්තම් නිවන් දකින්න උත්සාහ කරන කෙනා සංසාර බය දැක්ක කෙනා හරිද? හැම වෙලේම මේ වැඩේ කර කර ඉන්න ඕන. මොනවාද? කවුරු හරි Tamanට හිංසාකාරී දේවල් කියනවා අර පැත්තේ නේද? මේ අයගේ කතාවෙන් කියනවා නම් ගහනවා කියන්නේ නේද? අපි කියනවනේ නේද? හින්ට් එකට හරියට බෙදෙනවා. ඇනුම් පද. ඇනුම් පද කියනවා. ඇනෙන පද කියනවා. ඇනෙන පද කියනකොට රිදෙන්නේ ඇනුමොත් ඇනුමොත් ගණන් ගන්න නැතුව ඉන්න ඕන කියලා ඔන්න වචනයක් අහනවා. ඉතින් මේ ඇනගන්න නැතුව ඉන්න ඕන කියලා කිව්වා නෑ. ඇනෙන ස්වභාවය තියෙනවා නම් කොහොමත් ඇනෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඇනගන්න නැතුව ඉන්න එක නෙවෙයි ඇනෙන ස්වභාවය වෙනස් කරන්න ඕනේ. ඇනෙන ස්වභාවය මේක ඇතුළට ගන්න ස්වභාවය. ඒකට Taman ධර්මානුකූලව කළ යුතු සියලු දේ දන්නවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා නැත්නම් එහෙම නැත්නම් සීල විසුද්ධිය, ධිට්ඨ විසුද්ධිය, චිත්ත විසුද්ධිය, සංකාවිතරණ විසුද්ධිය මේ වගේ නොයේකුත් ධර්මයේ දේශනා කරලා තියෙන ක්‍රමවේදයන් පාවිච්චි කරමින් පින්නත් මේ Taman හැම වෙලේම පිරික්සනවා පිරික්සනවා මං කොතන හරි පෙරදුනා මං කොතන හරි පෙරදුනා පෙරදීම කොහෙද අනිත් අය හින්දා මෙහෙ බෝ වුණා මට අනිත් අය හින්දා බෝ වුණා මේ බලන්න මේක කොච්චර සාධාරණද කියලා කෙනෙක් අදිස්ථානයක් ගන්නවා මං අය අඹ කන්නේ කියලා ඉන්නකො මං ආය අඹ කෙරෙහි එයාට ලොකු ඇල්මක් තියෙනවා. එයා තීරණයක් ගන්නවා අඹ කන්නේ නැහැ කියලා. පින්නත් මේ අඹ කන්නේ නැහැ කියලා හිතන කෙනාට වෙන කෙනෙක් අඹ ගෙඩියක් කකා ඉන්නවා දැක්කොත් ආසාව වැඩි වෙනවද නැද්ද? අන්න එතන තමයි හුඟක් අයට කැඩෙන තැන. ගොඩාක් අය ගන්න අදිස්ථානය රාගාදී කෙලෙස් ධර්ම ගැනත් එහෙමයි. හරි? හැමතැනකදීම මේ අන් අය හින්දා මේ හිත ඇවිස්සෙන ස්වභාවය තියෙනවා. එහෙනම් එකින් එක එකින් එක අපි පොඩ්ඩක් උදාහරණ කීපයක් අරගෙන යමු. දැන් බලන්න මම වැඩියෙන් ගැළපෙන උදාහරණ කීපයක් ගන්න. දැන් පළවෙනි එක අවිහිංසාව. ඒක හොන්තටම ගැළපෙනවා. ඒකෙන් හොන්තටම තේරෙනවා අපිට. ඇයි? ගහන්න පැන්නොත්. හිත රිද්දන වචන කිව්වොත්. ඇනුම් පද කිව්වොත්. කොලා පනින බෝලයක් වගේ නේ හරියට නිකන්. අපේ හිත කොයි වගේද? නේද? බෝලයක් බිම ගැහුවොත් හයියෙන් ඒ ෂණයේ මොකද වෙන්නේ? උඩට එනවා. නේද? ආන් ඒ වගේද නැද්ද මේ ජීවත් වෙන කාලේ මේ ජීවත් වෙච්ච හිත වැඩිපුර ඒ වගේද නැද්ද? බාරන්න ඕනේ පොඩ්ඩ එහෙම වුණොත් නේද පොළාපයින් හැටි මේ හිත. අන්න ඒකට ඉඩ දෙන්න එපා කියලා බුදුසසුන දේශනා කරන්නේ. මේ ගුණය මොන තරම්නම් බෝධිසත්ව චරිතය තුළ තිබ්බද කියලා බලන්න. මන්ත්‍රී දේවිය වැළපෙනවා පොළව පැලෙනකම්. නේද? තමන්ගේ දරුවෝ දෙන්න නැහැ කියලා. හැබැයි එහෙනම් දැන් තේරුම් ගන්න ඕන කොහොමද ඉන්න ඇත්තේ? අන් අය වැළපුණාවේ වැළපෙන අතරවාරේ ලෝභය ඇති කරගෙන අධික ලෝභය ඇති කරගෙන ඉන්න වෙලාවේ මම ගල් ගෙඩිය වගේ කාටද? අන් අය වෙනුවෙන් කියලා මහා බුදුරජාණන් වහන්සේ අන් අය වෙනුවෙන් හිත පුරුදු කරා. එහෙනම් බෝධිසත්වවදීවක්වත් සම්මා සම්බුද්ධත්වයටපත් වෙලාවක්වත් ඒ ප්‍රතිපත්තියේ වෙනසක් එහෙම තිබ්බද? නෑ තිබුණේ නෑ. නේද? එහෙනම් ඒ ගුණය තමයි ගන්න වෙන්නේ දැන්. ඒ ගුණය තමයි ගන්න වෙන්නේ. පොඩ්ඩ ඇත්තම් ඔකට මතක තියාගන්න හොඳම ක්‍රමය තමයි පොඩ්ඩ ඇත්තම් පොලාපයින ගතිය. පොඩ්ඩ ඇත්තම් පොලාපයින කවුරු හරි මාන්නයක් පෙන්නුවොත් මෙහෙන් අදිමාන්නය පෙන්නනවා. ඒවා කොහොම නතර පොළවට පෑගිච්ච පාපිස්සක් වගේ Tamanට ඉන්න පුළුවන්කම තියෙනවා. අන් අය අන් අය ප්‍රාණඝාතයන්හි යෙදුණ දෙන්නේ මම ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා වාසය කරනවා. ඒ කියන්නේ අන් අයව බේරගන්නේ නැහැ කියන එකම නෙමෙයි. වැරදි අදහසක් ඇති කරගන්න එපා. පුළුවන් තරම් ඇයි අවිහිංසා සංකල්ප තියාගෙන ඉන්නේ? එහෙනම් අන් අයව බේරගන්න මෛත්‍රී සංකල්ප තියාගෙන ඉන්නේ. අන් අයව බේරගන්නවා කියන එක මෙතන ඉතාම ප්‍රබලව තියෙනවා. නමුත් තමන් කල්පනා කරන්න ඕන පින්වත්නි මෙහෙමයි අන් අය සත්තු මරණ අතර වාරයේ නැත්නම් සත්තු මරණ විතර මම මේක කරන්නේ නැතුව ඉන්නවා. මේ මේ සිතුවිලි ප්‍රාණඝාතය කෙරෙහි අදහසක් මම ඇති කරගන්නේ නැතුව ඉන්නවා කියලා. එතකොට ඊළඟට හොරකම් කරනවා කියන එක. දැන් අද සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නවානේ. හොරකමට දන්නේ නැතුව අහු වෙලා ඉවරයි. දැන් රැකියා කරන අය දැඩි කල්පනාවකට යන්න වෙනවා. Taman ගන්න padiයට සරිලන සේවය තමන්ගෙන් සිද්ධ වෙලා නැත්තම් පින්නත් නේ. රජයේ සේවය කරන කියලා කියන්නේ අනිවාර්ය හොරකමක්ද නැද්ද? එතන හොරකමක් ඒක. තමන් ගන්න පඩියට කටයුතු කරලා නැත්තම් රාජකාරී කටයුතු සඳහා දීලා තියෙන කාර්යාලයේ තියෙන දුරකථනය. නේද තමන්ගේ රාජකාරීට අදාළ අපි හිතමුකෝ දරුවෙකුට දහවල් වෙලාවක කතා කරන්න වෙලා තියෙනවා කියලා. ඒක හොරකමක් වෙන්නේ ඒක අවශ්‍යතාවයෙන් හින්දා. ඇයි? ඒ දරුවාට කතා කරලා එයාව අහවල් තැනට යවන්න ඕනේ. ඒක මේ රාජකාරිය කරනකොට මට සිද්ධ කරන්න වෙලා තියෙන කාරණාවක්. හොඳයි අර මොනවද අර කියන්නේද කෑම විස්තරයක් නේද කෑම හදන හැටි, කේක් එකක් හදන හැටි අන්න ඒ දේවල්. ඒ දේවල් නම් මේ දුරකථනයෙන් කතා කරේ. අනුන්ගේ විස්තරය නම් කතා කරේ. අවශ්‍යතාවයකට නෙවෙයි නම් කතා කරේ. එතන සිද්ධ වෙන්නේ හොරකමක් කරලා. ඒ මොකද තමන් තමන් බාහුව බලයෙන් හම්බ කරගත්ත එක නෙවෙයි නෙමෙයි. ඒ වගේ එතකොට දැන් ඕක කියනකොට කියනවා මෙන්න මෙහෙම. මෙහෙම කියන පින්නත් මේ මොකද්ද? මහා සාගරයෙන් වතුර බාල්දියක් ගත්තට ඉතින් ඕක මහා සාගරයට දැනෙන්නේ නැහැ කියලා. පින්නම් මේ ගන්න වතුර එක නම් මහා සාගරයට බාල්දිය වගේ. හැබැයි ඒ ගන්න බාල්දිය විපාක දෙන්න ගියාම Tamanට මහා සාගරය වගේ. නේද? ඒකින්ද කොහොමත් වතුර බාල්දිය උනේ අන් අය හොරකම් කරන වෙලාවේ අන් අය හොරකම් කරාට මම හොරකමෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා ඉන්නවා. හොරකම බෝ කරගන්නේ හරිද? අනිත් අය හොරකම් කරලා ලස්සනට ජීවත් වෙනවා. හරිද? අනිත් අය හොරකම් කරලා ලස්සනට ජීවත් වෙනවා පිටින් තමන් මොකද කරන්න ඕනේ? නෑ මම පාරේ බහලා හංගා කෑවත් මට කමක් මට බැරි නම් මං අතපාලා ජීවත් වෙනවා. හොරකමෙන් අනුංග දෙයක් කරන් මට කොහොමත් ඕනේ නෑ. කියලා පින්වත් යන්න එහෙම Taman දැඩිව මෙතෙන්ට එන්න නම් මොකද කරන්න වෙන්නේ? ඔය හැඟීම මේකේ තියෙන ආදීනව හොඳට වැඩි කරන්න ඕනද නැද්ද? ආදීනව වපුරන්න ඕනේ. මේකෙන් වැළකීමේ තියෙන ආනිසංශ වපුරනවා කියන්නේ මෙනෙහි කරන්න ඕනේ. හොරකමේ තියෙන ආදීනව, හිංසාකාරී අදහස් වල තියෙන ආදීනව මෙනෙහි කරන්න ඕනේ. මේකෙන් වැළකීමේ තියෙන ආනිසංශ මෙනෙහි කරන්න ඕනේ. මේ විදිහට කටයුතු කරලා අමාරුවේ වැටිච්ච අය ගැන හොඳට දැනගන්න ඕනේ. දැනගෙන ඒවා මෙනෙහි කරන්න ඕනේ. මේ සිතිවිලි වල තියෙන පහත් බව, මේකේ තියෙන ඊටමත් සීන දීන ගතිය, මේවෙන් ලැබෙන විපාක, අපා දුක, പ്രേත භූත මලයක් ආදී තැන් ඔක්කොම මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කළා මොකද කරන්නේ? මම හොරකම් කරන්නේ. අනිත් අය අනිත් අය කරන වෙලාවේ මන් නොකර ඉන්නවා. මන් නොකර ඉන්නවා. අඩුම ගානේ මෙතන තියෙන්නේ මොකද්ද? අදින්නා දානා පටිවිරතා කියලා. පටිවිරතා කියලා කියන්නේ මොකද්ද? ආ වේරමණී කියන්නේ වෙන්වීම. ආරති කියන්නේ නොඇලීම. විරති කියන්නේ සම්පූර්ණයෙන් නොඇලීම. පටිවිරති කියන්නේ ඒකෙන් ඒකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා වාසය කිරීම. එතකොට ඒ කියන්නේ පුංචි ඇලීමක්වත් නැතුව ආරති විරති පටිවිරති. මෙතන මේ දේශනාවේ තියෙන්නේ පටිවිරති කියලා. එහෙනම් අනිත් අයගේ හොරකම් දැකලා පුංචි හොර චිත්තයක්වත් මගේ පැත්තේ ඇති වෙන්නේ නැති විදිහට මම මේක සකස් කරන්න ඕනේ. හොරකමට තියෙන ඇලීමක්වත් රතිය කියන්නේ ඇලීමනේ. එතකොට පටිවිරති සම්පූර්ණයෙන්ම මේකෙන් වෙන්වීමම සම්පූර්ණයෙන් වෙන්වීම. එහෙනම් අනිත් අය හොරකම් කරන වෙලාවේ හොරකමක් ගැන සිතුවිලි මාත්‍රයක්වත් නැතුව ඉන්න තරම් තමන්ගේ හිත සකස් වෙන්න ඕනේ. එතකොට ඒක සකස් කර කර සකස් කර කර ඉදිරියට යන්න කියලා මේ කියන්නේ. ඒක සකස් කරන්න. මේකට එන්න දෙන්න එපා. මේක සකස් කර කර යන්න කියලා. ඊළඟට අමාරුම එකක් තියෙනවා පින්නත් මේ. මොකද්ද? කාමයේ වර්ධවා හැසිරීම. වර්ධවා හැසිරීමනේ මෙතන තියෙන නිවන් දකින්න එක්කෙනෙක්ම අරමුණු කරපු හින්දා අබ්‍රහ්මචාරී සහ බ්‍රහ්මචාරී කියලා. අනිත් අය අබ්‍රහ්මචර්යාවේ යෙදුන තෙන් යෙදුන යෙදෙන අතර වාරයේ මම බ්‍රහ්මචාරීව වාසය කරනවා. ඒක මේ සමාජයේ ඉතාම අපහසු කාරණාවක්. ඇයි මං කිව්වා? නේද? අඹ කන්නේ නැහැ කියලා හිතුවට අනිත් අය අඹ කනවා දකින්නවා කියලා. පින්නනි අද සමාජයේ තියෙන්නේ මොකද්ද? වෙනදා වගේ නෙවෙයි රූපවාහිනිය ආදී හැමතැනකම මේ තමන්ගේ හිත දූෂණය වෙන දේවල් හැම තැනකම පුවත්පතක් ගත්තත් හැම තැනකම මේ තමන්ගේ හිතේ ඉතාමත්ම දූෂිත සිතුවිලි ඇති වෙන ස්වභාවයේ දේවල් ආරම්මණයන් හරියට තියෙනවා. ඒකින්ද මේක ගොඩාක් අමාරු කාරණාවක්. එතකොට මොකද කරන්න වෙන්නේ? මේ සිතුවිලි මාත්‍රයක් ඇතිවීමේ පවා ආදීනව දැකලා මේ සිතුවිලි ඇති නොකර ගැනීම සඳහා තමන්ගේ අදිෂ්ඨානය වැඩි කරලා ඒ සඳහා අවශ්‍ය සිතුවිලි වපුරන්න ඕනේ නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි මෙනෙහි කරන්න ඕනේ ඊළඟට ඊටාම අමාරු කාරණාවක් මේ මේ බොරු කියලා ජීවත් වෙන එක ලේසි නේද මොකද නැත්නම් හරි ලේසි නේද ගෙනියන ජීවිතයේ පොඩි පොඩි බොරු ටිකක් කිව්වහම මේ ජීවිතේ අරයන් අරයන් හරි ලේසි දැන් මම කල්පනා කරනවා මෙයා බොහොම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කෙනෙක් කියලා කල්පනා කරලා දැන් මෙන්න එයා මට කතා කරනවා මේ අපේ ගෙදර ධර්ම දේශනාවකට වඩින්න අහවල් දවසේ හරිද දැන් මම මොකද කරන්නේ බෑ කිව්වොත් මොකද වෙන්නේ මෙයාගේ හිත බෙදෙනවා ඒකින්ද මං කියන බොරුවක් ඇයි මම බොරුවක් කියන්නේ මම මෙහෙම කියනවා මට එදාට ගොඩාක් වැඩ වගේක් දාගත්ත වැඩ වගේක් තියෙනවා ඒකලා කියනවා ඉතින් මේ මනුස්සයාගේ හිත කඩන්න ඕනෙත් නෑනේ නේද? අහගෙන ඉන්න කෙනාට මම කියනවා ඒ කෙනාගේ හිත කඩන්න ඕනෙත් නෑ. නේද? ඕක මම බෑ කිව්වා නම් එහෙම හිතත් නරක් වෙනවා. ඒකින්ද මම බොරුවක් කිව්වා දෙපැත්තටම හොඳයි නේ කියන නිකන් ඉන්නවා. ඔය වගේ දේවල් ජීවිතේ හරියට තියනවද නැද්ද? නේද? හරියට තියනවා. මෙතන මූලික උනේ මොකද්ද? ඇයි මං එහෙම කිව්වනම් ඇයි ඒ කිව්වේ? අර තැනැත්තා ගැන තියෙන ලෝභය හින්දා. නේද? ඒ තැනත්තාව මට අතහැරෙයි කියලා තියෙන බයට. එහෙනම් මගේ නෙකම සංකල්පනාවක්ද ඒක කාම සංකල්පනාවක්. එහෙනම් පින්වත්නි මට අතහැරින්න බැරිකමටයි මම බොරු කිව්වේ. කල්පනා කරන්න ඕනේ වැඩියෙන්ම මිනිස්සු බොරු කියන්නේ යමක් අතහැරෙයි කියලා තියෙන බයට. අතහැරෙයි කියලා තියෙන බයට. ඇත්ත කතා කරලා ජීවත් වෙන්න බැරි එකයි. එතකොට අනිත් අය බොරු කිය කිය බොරු කිය කිය හැම පැත්තම සමතුලිත කරගෙන ජීවත් වෙනවා. බොරු කිය කිය පුළුවන් තරම්. නේද? එතකොට ඒක හරි ලේසි ඒ ජීවිතේ. ඒ ජීවිතේ ලේසි. එතකොට මම මෙහෙ පුදුමාකාර දුකක් විඳිනවා. ඇත්ත කතා කරන්න ගිහිල්ලා. හරි? එතකොට ඔන්න Tamanට පෙළඹීමක් එනවා. ටිකක් හරි ඔන්න කියලා දැම්ම නම් ඉවරයි. නේද? ඉන්නත්නි බෝධිසත්වරු බොරු කියන්නේ නැහැ කියලා අහලා තියෙනවා නේද? සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පෙරුම් දම් පුරන බෝධිසත්වරු බොරු කියන්නේ නැහැ කියලා. ඉතින් එහෙමනම් ඉතින් අපි කල්පනා කරන්න වෙනවා. එතකොට බොරු කියලා බොරු කියන්නේ නැතුව ඇත්තම කතා කරලා ඉන්න වෙනවා. අර කියන්නේ උන්නක් 1000යි මලක් 1000යි කියලා බොරු කියන්නේ නැතුව ඉන්න. උන්නක් 1000යි මලක් 1000යි කියලා කියන්න එපා. එහෙම කියන්නේ නැතුව බොරු කියලා හිටියොත් නම් 1000යි මරුණොත් ලක්ෂ ගාණක් විපාක තියෙනවා. එහෙනම් 1000යි 1000යි කියලා ගන්න නැතුව ගොඩාක් තියෙනවා කියලා කල්පනා කරන්න විපාක. එහෙම කල්පනා කරලා මොකද කරන්න ඕන අපේ ජීවිතේ නෑ. වෙන දෙයක් වුණ දෙන්න. වෙනවා නම් මට වෙන්න තියෙන මරණ එකනේ. නේද? කොහොමත් ඔක්කොම නැති වෙන්න තියෙන දේවල්. එහෙනම් ඒවා ඔක්කොම නැති වෙලා ගියද? මම අනිත්‍ය බොරු කියන අතරවාරයේ මම නම් බොරු කියන්නේ නෑ කියලා හික්මෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔකට කියන සල්ලේක කරන්න කියනවා. අනිත්‍ය බොරු කියන අතරවාරයේ මම බොරු කියන්නේ නෑ. අනිත් අය බොරු කියන වාරේ මම බොරු කියන්නේ නැහැ. අනිත් අය බොරු කියන දැක දැක මම බොරු කියන්නේ නැහැ. අනිත් අය අනිත් අයගෙන් බෝ කරගන්නේ නැහැ කියලා. Tamanට ඒකට එන්න දෙන්නේ නැතුව, ඒ ආසාවකට එන්න දෙන්නේ නැතුව, බොරුවෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා සත්‍යයෙන් සත්‍ය ගලපලා ජීවත් වෙන්න කියනවා. කින්වත්නි ලේසිද? ලේසිද? හැබැයි බැරිද? පුළුවන්. එහෙනම් මේක පළවෙනි ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුරුදු කරන්න කියලා මේ ජීවිතේට. බලන්න ඕකත් එක්ක ඇති වෙන්නේ සීලය විතරක්ද කියලා. කෙනෙක් තුල මේ විදිහට කටයුතු කරන්න ගත්තොත් ඇති වෙන්නේ සීලය විතරක්ද? නෑ. මහා ගුණවන්ත මිනිසෙක් හැදෙනවා කියලා. නේද? සීලය විතරක් නෙවෙයි ගුණවන්ත මිනිසෙක් හැදෙනවා. අන් අය පරස වචන කියාපු දෙන් කියාපු දෙන් නෙවෙයි කියන හතර වාරේ කියද්දී දැන් උත්තර දෙන්න බලන්න. අන් අය පරස වචන කියද්දී මට කියනවා දැන් පරස වචනෙන් බයිනවා අර පැත්තේ. මං මනවඩන වචනයෙන් කතා කරනවා. ඔන්න ඔතනදී පරුස කියන එක මොකක්ද කියලා හරියට තේරුම් ගන්න ඕනේ. මොකක්ද පරුස කියලා කියන්නේ? අනිත්‍යව පරුස කරන වචන. හරිද? ලස්සන වචනවලුත් බැයිද ඕනනම් පරුසව කටයුතු කරන්න. ලස්සන වචන වලින් පරුස පරුස විදිහට කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක අපි කලින්ම තේරුම් ගත යුතු වෙනවා. ඉතාමත්ම ප්‍රියයි කියලා ලෝකයේ සම්මත වචන වලින් පරුස විදිහට කතා කරන්න පුළුවන්. හා එහෙම කරන්නේ නැද්ද? ඒ සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ ආ නෝන මහත්තයා කියලා කියන එක හොඳ වචනයක්ද නැද්ද? ඔය වචනේ කියන්නේ නැද්ද? හොඳට සිතවන්න බලාගෙන සමහර අය. නේද? සමහර අය සමහර අයට හොඳට රිදවන්න සමහර අදාළ තැන්වලදී මොකද කරන්නේ? ආ නෝන මහත්තයා කියලා කියන්නේ හොඳට හොඳට රිදවන්න බලාගෙන. ආ මේක පරුස වචනයකට වැටෙනවා. හරිද? හ්ම් එහෙම නැත්නම් ආ දැන් පත්තිනි දේවී කියලා කියන්නේ බොහොම හොඳ වචනයක්නේ. පත්තිනි අම්මා කියලා කියන්නේ නේද? ආ ඔය එන්නේ පත්තිනි අම්මා වගේ කියලා කියන්නේ ඒක පරුස කරන්න කියන එකක්ද නැද්ද හුඟක් වෙලාවට. එහෙනම් පින්නන්නේ පරුස කියන එක තේරුම් ගන්න. හරිද? සමහර අය නිස්සද්දවත් ඉන්නවා අනිත් අයව පරුස කරන්න බලාගෙන. එහෙම බෑ. හරිද? පරුස චිත්ත සත්‍යය Taman ළඟ උපදින්න නැති වෙන්න ඕනේ. හොඳයි අපිට කවුරු හරි බැනගෙන බැනගෙන යනවා. හරි මෙතන තේරුම් ගන්න ඕන හොඳට. එයාට හොත්තටම රිද්දන්න පුළුවන් ක්‍රමය තමයි මම ගල්ගෙඩිය වගේ ඉන්නේ. එහෙම අදහසකින් නම් එයා මම දන්නවා මම නිස්සද්ද වෙලා ඉඳ ඉඳ ඉඳ ඉඳ එයා තව තව තව තව පරස වෙනවා කියලා. එහෙනම් මෙතන මේ සංකල්පයට සාධාරණ දෙයකට නෑ. මෙතන තියෙන්නේ අනිත්‍ය පරුසාවාත ඒ කියන්නේ පරුස කරවන වෙන කෙනෙක්ව පරුස කරවන එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා වාසය කරනවා කියන එක. එහෙනම් පින්වත්නි, එතන පැහැදිලිවම Tamanට මේක එක්තරා ප්‍රබල මනෝභාවයක් වෙන්න ඕනේ. හරි? තව කෙනෙක් පරුස වෙලා ඉන්නවා දකින්නකොට ඒ පරුසකම නැති කරවන වැඩපිළිවෙලක් නැති නැති කරවන සිතුවිලි Taman ළඟ ඉපදිලා. නිස්සද්ද වෙලා හිටියොත් ඒ පරුසකම නැති වෙනවා නම් Taman නිස්සද්ද වෙනවා. යමක් මනවඩන වචනයෙන් කතා කරොත් ඒ පරසකම නැති වෙන විදිහට කටයුතු කරන්න. ආන්ගේ කරුණ පහදලා දීලා නැති කරන්න. හැම වෙලේම මේ හිත පෙරෙන්න ඕනේ ඒ පැත්තට, නැවෙන්න ඕනේ ඒ පැත්තට. මොකද්ද? තවත් කෙනෙක් පරුස කරවන්නේ නෑ. කෙරවෙන විදිහට වැඩ කරන්නේ. අනිත් අය මේ ළඟ ළඟ මෙතනම මාව පරුස කරවන විදිහට, එකිනෙකා පරුස කරවා ගන්න විදිහට ඒ අය කටයුතු කරන අතරවාරේ මම පරුස වචන පරුස පරුස කියන ස්වභාවය කෙනෙක් තුල ඒ කියන්නේ පරුස වචන වලට ඇලීමක්වත් නැහැ කියන එකයි ඔතන කියන්නේ. හරිද? පරුස වචන වලට පරුස වචන වලින් සම්පූර්ණයෙන් වෙන්වීම කියලා කියන එක කියන්නේ පිටත් මේකෙන් මේ ගැන සිතුවිලි මාත්‍රයක්වත් කෙනෙක්ව පරුස කරවල සිතුවිලි මාත්‍රයක්වත් නැතුව වාසය කරන්න. ලේසිද? කවදාද සම්පූර්ණ වෙන්නේ? මාර්ගඵල ලාභියෙක් වෙච්ච දවසක, පලස්ත පුද්ගලයෙක් වෙච්ච දවසක. හැබැයි ඒ විදිහට පුහුණු කරන් යන්න ඕනේ. පුහුණු කරන් යන්න ඕනේ. හරි මේ විදිහට අපි ඒක පුරුදු කරගෙන පුරුදු කරගෙන යන්න ඕනේ. පුරුදු කරගෙන ඉදිරියට ඔය විදිහට කෙලෙස් නැති කරගෙන නැති කරගෙන නැති කරගෙන නැති කරගෙන යන්න කියලා. මේක සම්පූර්ණ වෙන්නේ මාර්ග අවස්ථාවේ. දැන් ඕකත් එක්ක ඊළඟට කියන කතාව තමයි චිත්තුත්පාද කියන එක. එතකොට ඒ හිත උපදවා ගන්න. ඕකට ප්‍රතිවිරුද්ධ කුසලය උපදවා ගන්නවා. ඒක අපි ඊළඟට කතා කරන්නේ. ඒකට කියන චිත්තෝත්පාද පරියාය කියලා. ඒ මොකද මේක මෙහෙ විදිහටම කරගෙන යන්න බෑ. මේ දෙක තුන හතරම සම්පූර්ණ වෙන්නේ එකම පරිපූර්ණ වෙන්නේ එකම අවස්ථාවක. මේ හැම එකක්ම පරිපූර්ණ වෙන්නේ මාර්ග අවස්ථාවේදී. නමුත් ඊට පූර්වව අපි ඒකට අවශ්‍ය කරන පූර්ව පුහුණු කිරීම තමයි මේ හැම වෙලේම කරන්න ඕනේ. එතකොට ධර්ම අවබෝධ කරන කෙනා පින්වත්නි හැම මොහොතකම යම් පුහුණුවක යෙදලා ඉන්න ඕනද නැද්ද? කාත් එක්කද මේ තරගය? අකුසලයක් එක්කයි මේ තරගය. හරිද? කෙලෙස් එක්කයි මේ තරගය. එතකොට මේ ළඟම තියෙනවා පුරුදු කරන්න ඕන හැම එකක්ම තියාගෙන අපි මොකද කරන්නේ? නව මහා විදර්ශනාවෙන් නම් පටන් ගන්න යන්නේ.